තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ සතිපට්ඨාන දේශනා මාලාවේ ඊළඟ දේශනය. අපි ඉන්නේ දැන් ධම්මානුපස්සනා කොටසේ සත්‍යපබ්බේ මාර්ග සත්‍යයට සම්බන්ධ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු තමයි අපි කතා කරගෙන යන්නේ. ඉතින් සතිය කියන එක පුරුදු කරගෙන සතියමත් වීම හරහා මේ තාක් දුරට එන්න ඕන නම් කරුණාකරලා දේශනා මාලාවේ මුලින්දලා අහලා ප්‍රායෝගිකව පුහුණු වෙන්න. එහෙම නැතුව මේක විතරක් ඇහුවට මේ දේශනාව විතරක් අහලා ප්‍රශ්න අහන්න හදිසි වෙන්නත් එපා. මොකද මුල ඉඳලම දේශනා මාලාවක් විදිහට කරලා තියෙනවා. ඒව අහන්න. ඉතින් අපි ගිය වතාවේ සම්මා වාචා සම්බන්ධයෙන් කතා කරා. අද අපිට තියෙන සම්මා කම්මන්ත කියන කොටස කතා කරන්න. ඉතින් අපි සරලව බැලුවොත් අපි මේක ගැන දන්නේ සම්මා කම්මන්ත කියන එක ගැන අපි සරලව දන්නේ කයින් වෙන වැරදි වලින් වළකිනවා කියලා තමයි අපි සාමාන්‍යයෙන් දන්නේ. ඉතින් අපි ගොඩාක් අහලා තියෙන්නේ මේකේ සීල පැත්තෙන්. ඒ කියන්නේ හොඳ නරක වශයෙන් තමයි අපි මේක අහලා තියෙන්නේ. කර්මය කර්මඵල වශයෙන් තමයි අපි මේක අහලා තියෙන්නේ. සදාචාරය පැත්තෙන් තමයි අපි මේක අහලා තියෙන්නේ. මොකද කයින් වෙන වැරදි සත්තු මරණ එකෙන්, සොරකම් කරන එකෙන්, කාමයේ වරදවා හැසිරෙන එකෙන් වැළකෙන එකක් තමයි අපි දන්නේ. ඉතින් ඒක සීලමය පැත්තෙන් තමයි අපි ගොඩක් වෙලාවට දන්නේ. නමුත් ලොකු ස්වාමීන් වහන්සේ විස්තර කරනවා මේ කාරණාව සීලමය පැත්තෙනුත් සමාධි පැත්තෙනුත් ප්‍රඥා පැත්තෙනුත් අපිට බලන්න පුළුවන් කියලා. එතකොට අපි දැනට දාන්නේ සීලමය පැත්තෙන්නේ. ඒ කියන්නේ සත්තු මරණ එක හොඳයි, සමායන සත්තු මරණ එක නරකයි, සත්තු නොමරණ එක හොඳයි. හොරකම් කරන එක නරකයි, හොරකම් නොකරන එක හොඳයි. කාමයේ වර්ධව හැසිරෙන නරකයි, කාමයේ වර්ධවා නොහැසිරෙන එක හොඳයි. එහෙමනේ අපි අහලා තියෙනේ තමයි සීලමය පැත්ත. ඉතින් මේකේ සමාධි පැත්තට අදාළ කොටස තමයි අපිට මේක දිහා සතරබඹ විහරණ වලින් බලන්නත් පුළුවන්. ඒ කියන්නේ සත්තු ගැනමයි උදාහරණ පළවෙනි සිල්පතේ ගත්තොත් සත්තු ගැන මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් අපිට මේ සත්තු මරණකින් වැළකීලා ඉන්න පුළුවන්. ඒ වගේම ඉතුරු සිල්පද දෙකටත් ඒ විදිහට අපිට ගලප ගන්න පුළුවන්. ඒ කියන්නේ සතරබම්බ විහරණ පැත්තෙන් මේක දිහා බලන්නත් පුළුවන්. නමුත් අපි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේදී අපි මේක දිහා බලන්නේ විපස්සනා පැතිකඩකින්. එතකොට අපි මේ විපස්සනා පැතිකඩෙන් අරක දිහා බලනකොට අර කලින් කියපු සීලමය පැතිකඩෙන් හා සියුබඹ විහරණවල පැතිකඩෙන් බලන එක හරියට බාලාංශ වැඩක් වගේ තමයි පේන්නේ. කියන්නේ ඒක ඒවා පුංචි ටෙක්නික් වගේ දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ මේ මානසිකත්වය මේ විපස්සනා පැතිකඩෙන් බලනකොට ඒ දිහා අපේ මනසට වැටහෙන ප්‍රමාණය පුළුල් වෙනවා. පුළුල් මානසිකත්වයක් හැදෙනවා ඒව දිහා දකින. එතකොට තේරෙනවා අර සීලමය පැත්තෙන් සහ මෛත්‍රී කරුණා මුදිතා පැත්තෙන් බලන එක හරිම පුංචි මානසිකත්ව කියලා දැනෙන්න ගන්නවා. ඉතින් ඒ සීලමය පැත්තෙන් සහ පඹ විහරණවල මෛත්‍රී කරුණා මුදිතා පැත්තෙන් විතරක් බලලා මේ විපස්සනා පැතිකඩ අහු නොවුණු අයට තමයි ඔය මාංශ ප්‍රශ්න එහෙම ගොඩාක් ඇති වෙලා තියෙන්නේ. මේ විපස්සනා පැතිකඩ ඒගොල්ලන්ට අහු වෙලා නැහැ. ඒගොල්ලෝ අර අර ලෙවල් දෙකේ විතරක් ඉඳගෙන කතා කරන අය තමයි ඔය ගොඩාක් මේ නිර්මාංශ ප්‍රශ්න ඔය වගේ ගොඩාක් මේ සදාචාරය අල්ලගෙන තියෙන ප්‍රශ්න ගොඩාක් සමාජයේ උද්ගත වෙලා තියෙන්නේ. ඒ නිසා හැබැයි ඒකත් ධර්මයේ තියෙන කෑල්ලක් ධර්මයේ තියෙන කොටසක් අරගෙන හදාගත්තු ප්‍රශ්නයක් නිසා ඒ ලෙඩ සනීප කරන්නත් ලේසි නෑ. අපේ ලොකු කියන්නේ මේ බෙහෙතින් හැදිච්ච ලෙඩ සනීප කරන්න බෑ කියලා. ඒ කියන්නේ මේ ධර්මයනේ දැන් මේගොල්ලෝ මේ ලෙඩක් කරගෙන තියෙන ධර්මයම අල්ලගෙන ඒක ප්‍රශ්නයක් කරගෙන මේ පුංචි කොටසක් අල්ලගෙන ඒකම හරි අනිත් ඒවා වැරදි කියලා ඉතින් ඉන්නවා. නමුත් ඉහළ ඉහළ මට්ටම් වලට මනස අරන් යනකොට තේරෙනවා මේක මේක වැරදි නෑ හරි. හැබැයි මේක පුංචි මට්ටමක් ඒක අල්ලගෙන ඒකම හරි කියන්න බෑ. මොකද ඊට වැඩිය ශ්‍රේෂ්ඨ ලෙවල්ස් උඩින් තියෙනවා. ඉතින් අර ඒ පුංචි කොටස් වල ඉන්නකොට තමයි ඔය ඔන්නෝව මහා ලොකු ප්‍රශ්න කරගෙන සමාජය ගිනි ගිනි තියෙන ප්‍රශ්න බවට හදාගන්නේ. ඉතින් අපේ ලොකු සාංශය කියන්නේ මේ ලෙඩ සනීප කරන්නත් බෑ. මොකද බෙහෙතෙන් හටගත්තු ලෙඩ සනීප කරන්න බෑ. ඒක ඒක ඒක සාමාන්‍ය හැමෝම දන්න දෙයක්. ඉතින් මේ වගේ අයට සාමාන්‍යයෙන් ඕනි තමන් මේක හරි මේ මේක තමයි හරිම කියලා මේක කියාපාන්න තමයි ඕනි. ඉතින් ඒ වගේ අයට උත්තර දීලා පිරිමහන්න බෑ. ඒ වගේ බෙහෙතින් ලෙඩ හැදිච්ච අයට ඒ වගේ මේ ධර්මයේ තියෙන පොඩි පොඩි කොටස් අල්ලගෙන ඒකමයි හරි අනිත් ඒවා වැරදි කියාගෙන ඉන්න අයට උත්තර දීලා පිරිමහන්න බෑ. ඒ නිසා තමයි ওই සමාජයේ ඇති වෙලා තියෙන ඔන්න ඔය වගේ ජනප්‍රිය ප්‍රශ්නවලට ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේලා නිහඬ වෙන්නේ. කතා කරන්නේ මොකද උන්වහන්සේලාට තේරෙනවා මේ ජනප්‍රිය ප්‍රශ්න හදාගත්තු අය මේ පුංචි මානසික ලෙවල් එකක ඉඳගෙන මේ මේ කෑ ගහන්නේ. ඒගොල්ලෝ මනස වඩලා නැහැ, උඩට ගිහින් නැහැ. ගියා නම් පේනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙතෙන්ට මම අමතර කාරණයක් ඉදිරිපත් කරනවා මේ මේක තේරුම් ගන්න දේශනාව දිග වුණත් කැමති කෙනෙක් අහයිනේ. ඉතින් මම ඔය එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවා. උන්වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කරලා තිබුණා. මේ උන්වහන්සේ කියනවා අපි හැමෝම ඉන්නේ අසුචි වලක කියලා හිතන්න කියලා. අපි හැමෝම ඉන්නේ අසුචි වලක කිසිම ભેදයක් නැතුව. එතකොට මේකෙන් මේ අසුචි වලින් ගොඩ එන්න ඉනිමකක් තියෙනවා. ඒකත් අසුචි වලින්ම තමයි හදලා තියෙන්නේ. ඉනිමක කියලා රන් වලින් හදපු ඉනිමක අන්න මේ අසුචි වලින් තමයි ඒකේ හරස් පොළු දාලා තියෙන්නේ. එතකොට උන්වහන්සේ කියනවා මේකේ ඔන්න මේ අපි හිතමු පොලු 100ක් විතර තියනවා කියලා මේ අසුචි වලින් ගොඩ එන්න. අපි හිතමු 20 වෙනි පඩියට නැගපු 20 වෙනි පඩියට නැගපු මිනිස්සෙක් ඉන්නවා. එතකොට 20 වෙනි පඩියට නැගපු මිනිස්සයාට අර වලෙන් උඩ ලෝකය පේන වපසරියක් තියෙනවා. එයාට වලේ වලේ පතුලේ ඉන්න මිනිස්සයාට පේනවට වඩා පොඩ්ඩක් වැඩියෙන් හැබැයි පේනවා. මොකද එයා පොඩ්ඩක් උඩට ඇවිල්ලා. අපි හිතමු 50 වෙනි පඩියේ ඉන්න කෙනෙක් ඉන්නවා. එයාට අර 20 වෙනි පඩියේ ඉන්න කෙනාටත් වැඩිය වලේ ඉන්න කෙනාටත් වැඩියෙන් ටිකක් පේනවා. අපි හිතමු 80 වගේ කෙනෙක් ඉන්නවා. එයාට ඊටත් වැඩියෙන් ටිකක් පේනවා. එතකොට අපි හිතමු මේ 80 වගේ ඉන්න කෙනෙක් අපි හිතමු 100ටම ඇවිල්ලා. දැන් අපි හිතමු 80 වගේ ඉන්න කෙනෙක් යමක් කියනවා. ඒතර ඊට පහලින් ඉන්න මිනිස්සු ඒකට විරුද්ධව කෑ ගහනවා නම් ඒ කියන්නේ එයාලට මේ සාමාන්‍ය දැනීමවත් නැහැ. ඇයි ඒ අසුවේ ඉන්න කෙනාට අනිත් අයට වැඩිය සාපේක්ෂව දෙයක් පේනවා පෙනිලා තමයි කතා කරන්නේ. හැබැයි පල්ලෙහා ඉන්න අයට අර අසුවේ පඩියේ ඉන්න කෙනාට පේන ප්‍රමාණය පේන්නේ නැති හන්දා එයාලා යාට දොස් කියනවා ඔය බොරු කියන්න එපා නං අපිටත් පේන්න එපා කියලා. එයාලට මතක නැහැ එයාලා ඉන්නේ ඊටදී පල්ලෙහා ලෙවල් එක කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මේකේ තියෙන්නේ. පල්ලෙයා ඉන්න කට්ටිය අර උඩින් ඉන්න කෙනෙක් මොකක් හරි කිව්වහම ඒක පේන්නේ නැහනේ. දන්නේ නැහැ හිතා ගන්න බෑ. ඉතින් කෑ ගහනවා. ඉතින් එතකොට 80 උඩ උඩපඩිවල ඉන්න අය මොකද ගන්න තීරණේ? ඒගොල්ලන්ට තේරෙනවා එකපාරක් දෙපාරක් කියන්න හදනවා. බෑ මේක විමසා විසඳන්න ඒගොල්ලෝ නිහඬ වෙනවා. ඇයි ඒගොල්ලෝ දන්නවා මේගොල්ලෝ මේ දැකලා නෙමෙයි මේ කෑ ගහන්නේ කියලා පිරිමහන්න බෑ. ඊට වැඩි හොඳයි පාඩුවේ කට පියාගෙන අපි මිනිමගෙන් ගොඩ වෙන එක කියලා උන්වහන්සේලා පාඩුවේ ඉන්නවා. කතා කරන්නේ නැහැ. කතා කරලා පිරිමහන්න බෑ. මොකද බහුතරය ඉන්නේ අර පල්ලහැ පරිවලනේ බහුතරය ඉන්නේ උඩට යන්නේ බොහොම සුළු පිරිසයි. එතකොට ඒගොල්ලෝ නිහඬ වෙනවා. අන්න ඒ වගේ තමයි මේ සමාජ ජනප්‍රිය ප්‍රශ්න ටිකක් තියෙනවානේ සාසනය සම්බන්ධයෙන් හදාගෙන. ওই ප්‍රශ්න ටික ඇති වෙලා තියෙන ඔන්න හේතුව නිසා. ඉතින් ඒ නිසා මේ මට්ටමට ආවට පස්සේ ඒ නිසා තමයි සාමාන්‍ය ධර්මයේ තියෙන ස්වභාවයක් ටිකෙන් ටික ටිකෙන් ටික මනස ඉහළට වැඩෙන අය නිහඬ වෙනවා. වැඩි වැඩි සමාජයට කතා බහ කරන්න මිනිසුන්ට ලොකුවට බණ කියන්න එන්නේ නැහැ. ඒගොල්ලෝ ටික ටික මේක අතහැරලා නිහඬ වෙනවා. මොකද ඒගොල්ලන්ට තේරෙනවා මේක කතා කරලා පරිමහන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට බුදු වෙලා බණ කියන්න බෑ කියලා හිතුනේ. මේ ආවෙම බණ කියන්න සංසාරේට අහුවෙලා ඉන්න සත්වයන්ව සසරෙන් ගොඩ ගන්නමයි පතාගෙනත් ආවේ. බුදු උනේත් ඒකට. බුදු වුණාට පස්සේ හිතෙනවා අනේ බෑ කියලා. ඔන්නෝක තමයි හේතුව. බුදුරජාන් වහන්සේලාත් හිතෙනවා අනේ බෑ මීට වඩා හොඳයි පාඩුවේ ඉන්න එක කියලා. මොකද උන්වහන්සේට දැනෙනවා මේක තේරුම් ගන්න නෑ මේ මිනිස්සු කියන එක. එතකොට දැන් මේ සම්මා කම්මන්ත කියන මේ කාරණා දිහා දැන් මේ විපස්සනා පැතිකඩකින් බලනකොට සාමාන්‍යයෙන් ලොකු සාංශය සඳහන් කරනවා ධර්මයේ සඳහන් වෙනවා කියලා මේ මාර්ගඵලලාභියෙක් මේක දිහා බලන්නේ කොහොමද? අන්න ඒ විදිහට තමයි අපි විපස්සනා යෝගියාගේ මනස ඒ දේවල් දිහා බලන්නේ. ඒ කියන්නේ මේක තේරෙන්න කිව්වොත් අපි කැමති නෑනේ සාමාන්‍යයෙන් අපේ ශරීරයේ තුවාලයක් හැදිලා ඒකේ කැළලවත් හිටිනවට අපි කැමති නෑනේ අපේ ශරීරේ. වේදනාව කෙසේ වෙතත් තුවාලයක් ඇදලාගේ කැලලවත් පිටිනවට අපි කැමති නෑ. එච්චරටම අපි අපිට ආසයි, අපිට ආදරේ. ඒ වගේම තමයි අනිත් අනිත් සත්වයොත්, අනිත් මිනිසුත්, අනිත් සත්වයොත් අපේ අපේ සිරුරට කැලලක් ඇති වෙනවටත් කැමති නැත්තම් අනිත් අය වේදනාවක් ඇති වෙනකොට කොහොමවත්ම කැමති නැහැ. ඉතින් අපි එහෙම හිතලා තමයි සීල මට්ටමේදී සහ අර සතරවම්බ විහරණවලදී කතා කරනකොට ඔය වගේ මානසිකත්වකින් තමයි අපි එකෙන් අයින් වෙන්නේ. එතකොට සීල මට්ටමේදී මේ කියන විදිහට අපි ළඟ සීලය තිබුණ නැත්තම් ඒ කියන්නේ මේ සත්තු මරලා හොරකම් කරලා කාමයේ වරදවා හැසිරීලා තිබුණොත් ඒ මිනිස්සයාට ඒ සීලයෙන් දුර්වල කෙනාට තනි වෙන්න බෑ. කලුවරට මුණ දෙන්න බෑ. ඒගොල්ලන්ට තනි වෙනකොට බයයි, අඳුර එනකොට බයයි. එතකොට එයාලගේ මනසේ ආතතිය අසහන වැඩි වෙනවා. ඒකෙන් එයාලගේ මානසික ලෙඩ හැදෙනවා. බටහිර ලෝකේ කියන විදිහට මානසික ලෙඩ හැදෙන්න බලපාන ආතති අසහන එන්නේ ඔන්න ඔය හේතුව නිසා. අත්තානුවාද බය කියලා කියන්නේ ඔන්න ඔකට තමයි. ඊට පස්සේ යාට පරානුවාද බයත් වෙනවා, දණ්ඩ බයත් වෙනවා. ඉතින් සමහරු ඔය තුනෙන්ම බේරිලා ඉන්නවා. හිටියට අන්තිමට එන දුක්ගති බය කියන එක ලේසි නෑ. මැරෙන්න යනකොට සහලවන්න වෙනවා. මරණයේදී ඇතිවෙන බය ඒකෙන් ගැලවෙන්න ලේසි වෙන්නේ නැහැ. ඉතින් විපස්සනා යෝගාවචරය විපස්සනාවට ආවට පස්සේ යෝගාවචරයාට මේ වැරදි තුන කරන්න අවස්ථාව ලැබිලත් එයා ඒක කරන්නේ නැහැ. සත්තු මරන්න අවස්ථාව ලැබිලත්, හොරකම් කරන්න අවස්ථාව ලැබිලත්, කාමයේ වර්ධව ඇසිරෙන්න අවස්ථාව ලැබිලත් එයා ඒක කරන්නේ නැහැ. එයා ඒ කියන්නේ අබේ දාණය දෙනවා. ඒ කියන්නේ ලෝකේ තියෙන හොඳම දාණය තමයි සීලය කියලා කියන්නේ. අපි මේ පවෙන් වැළකීලා යන එක තමයි හොඳම දාණය. අපි හිතන් ඉන්න දාණය නෙමෙයි. ඒ කියන්නේ අපි සතෙකුට ජීවිතය දෙන එක, හොරකම් නොකර ඉන්න එක, කාමයේ වරදවා හැසිරෙන්නේ නැතුව ඉන්න එක. ඒක තමයි හොඳම දාණය වෙන්නේ. ඒකට අපි දෙන වචනේ තමයි පොතේ වචනේ අබේ දාණය කියන එක. මේ මේ මෙතනදී බලන්නේ අර හොඳ නරක පැත්තෙන්වත් නෙමෙයි. ඒ කියන්නේ සත්තු මරණ එක නරකයිනේ. ඒ නිසා හොඳ සත්තු නොමරා ඉන්න ඕනි කියලාත් නෙමෙයි යෝගාවචරය හිතන්නේ. අනේ සත්තු පවුනේ මෛත්‍රිය දෙන්න ඕනේ එහෙමත් නෙමෙයි. එයා මෙතන විපස්සනා යෝගාවචරය මෙතනදී හිතන්නේ එයාට මරන්න අවස්ථාව තියෙද්දී ඒක අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මෙතනට එන්නේ අර සීල මට්ටමින් ඒ වගේම සතරබඹ විහරණවල කාරණා වලින් මනස මනස සැකසුණු චරිතයක් තමයි මෙතෙන්ට එන්නේ. ඊට පස්සේ සතිය හරහා විපස්සනා පුරුදුණු කෙනෙකුට තමයි මනස මෙතෙන්ට එන්නේ. ඒ කියන්නේ කිසිවක් නොකර ඉන්න එක යමක් නොකර සිටීම තමයි හොඳම පින කියන එක විපස්සනා යෝගාවචරයට අහු වෙලා තියෙන යමක් කරනවා කියන්නේ සංස්කාර යමක් කරනවා කියන්නේ සංස්කාර. අපි හිතන් ඉන්නේ මේ පව් කරන එක විතරයි තියෙන ප්‍රශ්නේ කියලානේ. නෑ නිවන කියන්නේ පව්පින් දෙකම සංස්කාර, පව්පින් දෙකම නොකර ඉන්න තැනකට තමයි මනස එන්නේ. එතකොට යෝගාවචරයා මේ විපස්සනා යෝගාවචරයා කිසිවක් නොකර ඉන්න තැන පාපය විතරක්ම නෙමෙයි. එයා මෙතනදී සත්‍යෙක් මරන්න chance එක තියෙද්දිවත් එයා මරන්නේ නැහැ. කිසිවක් නොකර ඉන්න එකම විතරයි එයා පින විදිහට දකින්නේ. මෙතනදී මේ කිසිවක් නොකර ඉන්න මානසිකත්වයේ හැදෙන්නේ නැහැ. විපස්සනාවට ආපු නැති කිසි කෙනෙකුට. විපස්සනාවට ආවට පස්සේ තමයි තේරෙන්නේ සංස්කාර රැස් නොකර ඉන්නවා කියන්නේ පව් පාපී සංස්කාර විතරක්ම නෙමෙයි අකුසල සංස්කාර විතරක් නෙමෙයි කුසල සංස්කාර කියන්නේ සසර තමයි දුක තමයි. යමක් කරනවා කියන්නේ මෙතන කෙලෙසයක් තියෙනවා. ඒ නිසා කිසිවක් නොකර ඉන්න තැනට විපස්සනා යෝගියාගේ මනස මෙතනදී හැදෙනවා. ඉතින් අපේ ලොකු සාංශ දේශනා කරන්නේ මේ විපස්සනා යෝගාවචරය කියන්නේ නිකන් ඉන්න ඉගෙන ගන්න ඕනි කියන එකක්. කිසිවක් කරන්නේ නැතුව නිකන් ඉන්න ඉගෙන ගන්නවා කියන එකක්. හැබැයි මිනිස්සු ඉතහන් ඉන්න නිකන් ඉඳීමක් නෙමෙයි. මිනිස්සු මේ මට්ටමට ඇවිල්ලා නෙමෙයි නිකන් ඉන්නේ. මේ මට්ටමට ආවට පස්සේ නිකන් ඉන්නවා කියන එක මේ මට්ටමට එන්න කලින් නිකන් ඉන්නවා කියන එකට වැඩිය වෙනස් කියලා යෝගාවචරයට තේරෙන්න ගන්නවා. ඉතින් අපි හිතන්නේවත් නැති තරම් බලවත් ආනිසංස ලැබෙන්නේ මේ කිසිවක් නොකර ඉඳීම තුළ තමයි. ඔක තමයි සබ්බපාපස්ස අකරණම් කියන්නේ. කිසිවක් නොකර ඉන්න එකක්. ඒ තුලම කිසිවක් නොකර සිටීම තුලම ඊළඟ කුසලස්ස උපසම්පදාවත් සචිත්ත පරියෝදපණං කියන එක සිද්ධ වෙනවා. එතකොට අපි සක්මනකදී පරයන්ක සක්මන පරයන්කේ දිනදා වශයෙන් සිහිය තියෙන යෝගාවචරයෙකුට අපි හිතමු අපි පරයන්කයකට ගියා කියලා පැයක පැයක පරයන්කයකට ගිහින් අපි හුස්ම දිහා බලන් ඉන්නවා. අපි හුස්ම මූලික අරමුණ කරගෙන ඉස්සරහට යනවා. එතකොට එයා පැයක පරයන්කයක ඉද්දී ඒ පැය ඇතුළත එයාගේ අතින් කිසිම පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. එයා ඉන්නේ මේ හුස්මත් එක්ක ඉස්සර හුස්ම කියන මූලික අරමුණ ඉස්සරහෙන් තියාගෙන සතිය පුරුදු කරනවා. එතකොට එතනදී යා මේ පාප වලින් වැළකෙන්නේ හොඳ නරක ගැන හිතලා නෙමෙයි. මෛත්‍රී කරුණා මුදිතා ආදී සතරබඹ විහරණ නිසාත් නෙමෙයි. එයා මේ ඇස් පියාගෙන තමන් ඉස්සරහෙන් තියෙන අරමුණට අවදි මනස පවත්වීමෙන්ම එයාගේ අතින් පව් කියන දේවල් කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. වීතික්කම කෙලෙස් හටගන්නේ නැහැ. ඉතින් එයාට යම් කිසි වෙලාවක අරමුණට මුහුණට මුහුණ දාලා ඉන්න පුළුවන් වුණොත් පරිඋත් ทาน කෙලෙස් හටගන්නෙත් නැහැ. හැබැයි මේ දන් දෙමින් පින්කම් කරමින් අර සාමාන්‍ය මට්ටමේ ඉන්න මිනිස්සු මෙතනට එන්න කැමති නෑ. දානෙට කැමති, සමාජ සේවයට කැමති මිනිස්සු මෙතනට එන්න කැමති නෑ. මේකෙන් කොච්චර කෙලෙස් කැපෙනවාද කියන එක ඒ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ආස ජනප්‍රිය ධර්මයට. ඒගොල්ලෝ ආස විකිණෙන ධර්මයට. ඒගොල්ලෝ ආස සමාජයේ පිළිගන්නවා කියලා හිතාගෙන ඉන්න ධර්මයකට. ඒගොල්ලෝ ආස ඒගොල්ලෝ හිතනවා ඒකෙන් පව් වලින් ගැලවෙන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන් කියලා. නමුත් මේ එක පැයක් ඇස් දෙක පියාගෙන පරියංකයකට ගිහිල්ලා හිටියට පස්සේ එයාගේ අතින් මේ සම්මා කම්මන්තය කියන එක මේ හුස්මක් දිහා, සිතුවිල්ලක් දිහා, නැත්තම් පිම්බීම හැකිලිම අරමුණක් දිහා මූණට මූණ දාලා සිහිය තියාගෙන බලන් ඉද්දි එයාගේ අතින් මේ සියල්ල සිද්ධ වෙනවා. ඒක පේන්නේ නෑ. මොකද ඒක අරගොල්ලන්ට වටින්නේ නෑ. මොකද ඒකේ ඒකේ ගාලගෝට්ටියක් නෑනේ. ඒකේ ගෝසාවක් නෑ. ඒකේ සෙනග නෑ. ඒකේ ලවුඩ් ස්පීකර් නෑ. ඒකේ අපේ ලොකු සාංශය කියන්නේ හඳුන් කూరు සුවඳ නැහැ. ඒකේ ලක්ෂ ගණන් මල් නැහැ. ඉතින් මිනිස්සු ඉතින් ඉන්නේ මේ හොඳම පින සිද්ධ වෙන්න ලවුඩ් ස්පීකර් තියෙන්න ඕනේ. සෙනග ඉන්න ඕනේ. හඳුන් කూరు සුවඳ දැනෙන්න ඕනේ. ලක්ෂ ගණන් මල් තියෙන්න ඕනේ. පාවඩ තියෙන්න ඕනේ. අපේ මිනිස්සු ඉතින් ඉන්නේ. ඒ නිසා ඒ ඒ ඒ පැත්තට බර මිනිසුන්ට මේක දෙන්න බෑ. මේක අදාහ ගන්න බෑ. මේක අදාහ ගන්න පුළුවන් වෙන්නේ හෙමින් හෙමින් අර අමාරුවෙන් හරි පෙර පිනක් තිබිලා මේකට ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා කාලයක් මේක පුහුණු කෙනෙකුට තේරෙනවා දෙයියනේ. මේ පිරිසෙන් වෙන් වෙලා හුදකලා වෙලා මේ විවේකීව පරයන්කයක් බැඳගෙන සක්මනක් කරගෙන ඉන්න මොහොතක මොන තරම්නම් අපේ අතින් සීලය රැකෙනවද අපිට අමුතුවෙන් දෙයක් කරන්න ඕනේ නැහැ සීලය රකින්න මේ මොකුත් නොකර වර්තමාන මොහොතට අවදි වෙලා ඉන්න මොහොතේ වීතික්කම කෙලස් විතරක් නෙමෙයි පරිඋත්තාන කෙලස් පවා අපිට අයින් කර ගන්න පුළුවන්. මෙත මේ තමයි විපස්සනා යෝගාවචරයාගේ මනසේ සම්මා කම්මන්තේ වැඩ කරන හැටි. ඉතින් මට මතකයි ලොකු සාංශයක තැනක සඳහන් කරනවා යම්කිසි කෙනෙකුට සති සම්පජඤ්ඤය කියන මේ දෙක නැතිනම් සති සම්පජඤ්ඤය කියන එක නැතිනම් එයාට බයලජ්ජාව නැති වෙනවලු. සති සම්පජඤ්ඤය තියෙන තැනමයි බයලජ්ජාව කියන එක හටගන්නේ කියලා සඳහන් කරනවා. ඒක ධර්මයේ තියෙනවා. සීලවන්තයාට තමයි ප්‍රඥාව එන්නේ. ප්‍රඥාවන්තයාට තමයි සීලය එන්නේ. එතකොට සති සම්පජඤ්ඤ දෙක කියන්නේ කියලා කියන්නේ සම්පජඤ්ඤ කියන්නේ ප්‍රඥාව. එතකොට සම්පජඤ්ඤය හටගන්නේ සතිය පදනම් කරගෙන. එතකොට යම් තැනක සති සම්පජඤ්ඤය තියෙනවා නම් එතන සීලය තියෙනවා. යම් තැනක සීලය තියෙනවා නම් එතන සති සම්පජඤ්ඤය කියන එක තියෙනවා. හැබැයි මේකදී ඔබ විශේෂයෙන් දැනගත යුතු දෙයක් තියෙනවා. සතිය පිහිටපු පමණින් සිල් කැඩෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ වගේ අන්තවාදී දෘෂ්ටි ගන්න එපා. මනස තමන්ගේ මනස දිහා බලන්න මැජික් වගේ දේවල් වලින් මනස හැදෙන්නේ අපි මේ සතිය පුරුදු කරන්න පටන් ගත්තු ගමන් එයා රහතන් වහන්සේගේ සීලය යාට එන්නේ නැහැ. සතිය පුරුදු කරන්න ගත්තට සීලය කැඩෙනවා. සති සම්පජඤ්ඤය තිබුණට සීලය කැඩෙනවා. හැබැයි එයාට සති සම්පජඤ්ඤය පුරුදු කරන කෙනෙකුට සීල්පදයක් බිඳුනහම අපිටම සීල්පදේ බිඳිලා පැය ගාණක් ගිහිලා තමයි එයාට සිහිය පිට නාව මගේ අතින් සීල්පදේ බිඳුනනේ කියලා. කලින් එහෙමවත් තිබුණේ නැහැ. එතකොට එතනදී සිහිය පිහිටියා නම් මෙන්න මේ විදිහට මගේ අතින් සීල්පදේ බිඳුනා. මෙහෙම වුණා කියලා එයා නැවත සතිය තියාන සතිය තියාන පුරුදු කරන එක දැක්කට පස්සේ එයා නැවත නැවත සිහියෙන් ඉන්න පුරුදු කරනවා. අපි හිතමු ආයෙත් එයාගතින් ඒ සිල්පදේ බින්දෙන්න පුළුවන්. බින්දෙනවා. එතකොට අර කලින් එයාට සිල්පදේ බින්දිලා පැයක් ගියාට පස්සේ තමයි එයාට ඒක දැනෙන්නේ මතක් වෙන්නේ. ඊළඟ දවසේ එයාට පැයක් යන්න කලින් සමහර විනාඩි 50කදී එයාට මතක් වෙනවා සිල්පදේ බින්දනවා කියලා. අන්න එහෙම තමයි මේ මනස ටිකෙන් ටික හොම හොම ටිකෙන් ටික පුහුණු වෙවිනකොට සීලය බිඳෙන්න ඔන්න මෙන්න. සීලය බිඳෙන්න චිත්තක්ෂණයකට කලින් එයාට අහු වෙනවා මම මේ සීල්පදේ බිඳින්න යන්නේ කියලා. එතනින් එහාට ඒක වලකිනවා. ඊට එහෙම තමයි සීලය කියන එකෙන් ගැලවෙන්න මේ සති සම්පජාඤ්ඤය කියන එක උදව් වෙන්නේ. ඒ නිසා සති සම්පජාඤ්ඤය යම් තැනකද එතන තමයි සීලය පිහිටන්නේ. ඒ නිසා මතක තියාගන්න 100ට 100ක් පාරිශුද්ධ මිනිසෙක් නම් ඔබ ඔබට මොකටද ධර්මයක්? ඔබට ධර්මය උන්නේ නැහැ තවදුරටත්. ඒ නිසා මේ බොරුවට ලෝකෙට පාරිශුද්ධ චරිතයක් කියලා පෙන්වන්න යන එකෙන්ම තේරෙනවා. එහෙම පෙන්වන්න යනකොට අනිත් අයට තේරෙන පැත්තකින් අයට ඇත්තටම එයා පාරිශුද්ධ නැහැ. ඇතුලේ තියෙන කුණු ටිකක් ඒ නිසා මෙයා පෙන්වන්න හදන්නේ පාරිශුද්ධයි කියලා. හොඳට මතක තියාගන්න. අපි පාරිශුද්ධයි කියලා, අපි සංවරයි කියලා, අපි සාන්ත දාන්ත මිනිස්සු කියලා පෙන්වන්න හදන්නේ ඇතුලේ කුණු ටිකක් තියෙන නිසා. එහෙම එහෙම එහෙම ඇතුලේ කුණු නැති කෙනෙකුට පෙන්වන්න ඕනේ නැහැ. ඒ යථාර්ථය තේරුම් අරන් ඉන්නේ. අපි ළඟ අපි 100%ක් පාරිශුද්ධ නැති නිසා තමයි අපිට සති සම්පජාඤ්ඤය ඕනි. අපි 100%ක් පාරිශුද්ධයි නම් අපිට සති සම්පජාඤ්ඤය ඕනි නෑ. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ සති සම්පජාඤ්ඤය දෙක පුරුදු කරනවා කියන්නේම ඇතුලේ කුණු ටිකක් තියෙනවා. ඒ ටික ඕනි වෙලාවක එළියට එන්න පුළුවන්. ආවොත් අපි කරන්නේ ඒක සිහියෙන් දැනගෙන ඉස්සරහට යනවා. ඒ නිසා මේකට තමයි සාසනේ නමක් දීලා තියෙන්නේ ආයති සංවරය කියලා. මේ ආයති සංවරය කියන වචනේ බුදුරණන් අය දුන්නේ ඒකයි. අපේ අතින් වැරද්ද වෙනවා. සිහියෙන් දකිනවා. නැවත නැවත සංවරයට එනවා. එහෙම එහෙම ගිහිල්ලා තමයි අපිට යම් දවසක සිල්පදයක් බිඳින්න චිත්තක්ෂණයකට කලින් අපිට සිහිය පීඩන පටන් ගන්නෙ. ඒ නිසා මතක තියාගන්න මේ වැරැද්දක් නැවත නැවත සිද්ධ වෙනකොට තමයි යෝගාවචරයට මේක අල්ලන්න පුළුවන් වෙන්නේ. වැරද්ද කරන්න යන සිතුවිල්ල ඒකට හේතු අල්ලන්න පුළුවන් වැරද්දක් නැවත නැවත වෙද්දි. ඒ නිසා එල්ලඹ සිටි සිහිය තිබුණු පමණින් වැරදි වෙන්නේ නැහැ කියලා හිතන්න එපා. එල්ලඹ සිටි සිහිය තියෙන කෙනාටත් වැරදි වෙනවා. එයා ඒකෙන් දැක දැක දැක දැක ඉස්සරහට යද්දි තමයි අර කලින් කිව්වා වගේ සීලයක් බින්දෙන්න කලින් මෙයාට අල්ලන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපේ මිනිස්සු හිතනවා හැබැයි බාහිරින් බලන කෙනෙක් හිතන්න පුළුවන් මෙයා කියන්නේ නම් සිහිය පුරුදු කරනවා කියලා මෙයා කියන්නේ නම් භාවනා කරනවා කියලා මෙයා කියන්නේ නම් නිවන් දකින්න බණ අහනවා කියලා එනට කරන තරමක් මේ වැරද්ද කරනවා කියලා ඒ තමයි බාහිර කෙනාට පේන හැටි. හැබැයි අදාළ යෝගාවචරයට තේරෙනවා මගේ අතින් වැරද්ද වෙනවා තමයි. හැබැයි කලින්ට වැඩිය මම එක ගැන තියෙන දැනුම් තේරුම් ඇති ගතිය වැටහීම දැනෙන ගතිය එන්න එන්න එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ වරදට තියෙන කෑදරකම ටික ටික අඩු වෙනවා. කෙලස් ගති ටික ටික අඩු වෙනවා කියලා යාට තේරෙනවා. මේක චීස් කෑල්ල කැපුව වගේ එක පාරින් කපන්න පුළුවන් තත්වයක් නෙමෙයි තියෙන්නේ. එහෙමයි හිටියා බුදුරජාණන් ජීවමාන කාලේ. ඒ නිසා අපි දැනට දැනගන්නුනේ අවංකව අපේ මානසිකත්වය අපි දැනගන්න ඕනේ ටිකෙන් ටික ටිකෙන් ටික මගේ මේ කෙලෙස් කැඩෙනවා කියලා මට දැනෙනවා නම් එහෙනම් අපි ඉන්නේ හරි ට්‍රැක් එකේ හරි පාරේ. එහෙනම් ඉගෙන බය වෙන දෙයක් නෑ අපිට තියෙන විශ්වාසයෙන් සති සම්පජඤ්ඤ දෙකත් එක ඉස්සරහට යන්න විතරයි. ඉතින් අර කලින් කිව්වා වගේ ආයති සංවරය කියලා එකක් අපිට දීලා තියෙන මේ නිසයි බුදුරජාණන් වහන්සේ ඇයි බුදුරජාණන් වහන්සේ අපිට ආයති සංවරය කියලා එකක් දුන්නේ? සිල්පද බිඳිනවා කියලා උන්වහන්සේ දැනන් හිටපු නිසා. උන්වහන්සේ ඒක නොදන්නවා නම් ආයති සංවරයක් කියලා එකක් පණවන්නේ නැවත සංවරයකට එන්න අපිට ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙන්නේ මේකේ අනායාතින් සිල්පද බිඳිනවා කියලා උන්වහන්සේ දැකපු නිසායි, දන්න නිසායි. අපි හැබැයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයවත් ගණන් ගන්න නැතුව මේකට බහැපු දවසේ ඉඳලා රහතන් වහන්සේ කෙනෙක් වගේ තමයි ඉන්න හදන්නේ. ඒක තනිකර මවාපෑමක්. ඒක තනිකර උගුලක්. ඒ නිසා ඔබ මේ පාරට බැස්ස පමණින්ම වැරදි නොවෙනවා කියලා හිතන්න එපා. ඒ දෘෂ්ටියට ඒ දෘෂ්ටියට බහින්න එපා. බැස්සොත් නිකන් ආතති අසහන එනවා විතරයි. ඉතින් අපිට මේ වැරදි වෙනවා. වැරදි වෙයි. හැබැයි ඒක දකින්න. මේ මොහොත දකින්න. ඊළඟ වතාවෙත් වැරදි වෙයි. හැබැයි ඒ වැරද්ද වෙන්න මොහොතකට කලින් හරි අපිට ඒක දකින්න පුළුවන් මානසිකත්වයේ හැදෙනවා. ඉතින් මත්තට වැරදි නොකර සිටීමට හේතු වෙන එකම හේතුව ඔන්න ඔය ඔන්න ඔය ක්‍රමය විතරයි. කවදා හරි මත්තට මේ කයෙන් වෙන වැරදි වලින් වැළකින්න හේතු වෙන එකම ක්‍රමය ඕක විතරයි. ඒ නිසා සත්තු මරපු පමණින් හොරකමක් කරපු කමණින් පමණින් කාමයේ වරදප හැසිරිච්ච පමණින් අපිට දොස් කියන්න බෑ. ඒ කෙනාගේ කෙලෙසේ බලවත් තරමට තමයි වැරද්ද සිද්ධ වෙන්නේ. කෙලෙසට සමානුපාතිකව තමයි සිල්පද බිඳෙන්නේ. ඉතින් අපිට සති සම්පජාඤ්ඤයෙන් මේක හෙමින් හෙමින් තමයි නවත්තන්න පුළුවන්. සති සම්පජාඤ්ඤයට ආපු ගමම මේ වැරද්ද නවතින්නේ නැහැ. දැන් මට ඊයේද කොහෙවත් එක්කෙනෙක් කතා කළා මේ එයාගේ නැන්දම්මා එයාට වෙනස්කම් කරනවා, දොස් කියනවා, ඒව මතක් වෙනවා. සිහිය තියුවට ඒක ආය ආය එන මනිමෑණියෝ අහනවා. දැන් මෙයාලා හිතන් ඉන්නේ අපි මේ සතිය තියුවාම රහත් වෙනවා කියලා. මොකද රහතන් වහන්සේට ඉතින් ඔවා එන්නේ නැත්තේ. එහෙම වෙන්නේ නැහැ. මේක නැවත නැවත එනවා. අපි නැවත නැවත නැවත නැවත සතිය තියලා 100 දහස්වර ලක්ෂ කෝටි වර මේක පුහුණු කරාම තමයි අපිට ඇත්ත ඇති හැටියෙන් පේන්නේ. අපි ඒක කරන්නේ අපි මැජික් වලින් වගේ මේ එක මොහොතක් සිහිය තියලා මේක ඉරේස් කරන්න ඉල්ලනවා. එහෙම ධර්මයක් මේකේ නෑ මං කොහෙවත් එහෙම කියලාත් නෑ. එහෙම ඉල්ලන්නත් එපා. එහෙම දේවල් හම්බෙන්නේ නෑ. එතකොට වෙන්නේ මානසික ආතතිය අසහන වැඩි වෙන එක විතරයි. ඉතින් යෝනිසෝ මනසිකාරය කියන එක හැදෙන්නේ තොන් ඔය ක්‍රමයටයි. ඉතින් අපිට මෙන්න මේ කියන නිවැරදි දැක්ම මනසේ තියෙනුනේ මේ හරි සුතමේ ඥානය නැති නිසා තමයි අපිට මධ්‍යම ප්‍රතිපදාව කියන එක අල්ලන්න බැරි වෙලා තියෙන්නේ. අපිට ඒකට යන්න බැරි අපි මේ ඔළුවේ හදාගෙන තියෙන වැරදි අදහස් නිසා, දෘෂ්ටි නිසා. ඉතින් ඒ නිසා අපිට සම්මා කම්මන්තය කියන්නේ මොකද්ද? සත්තු මැරීමෙන්, හොරකම් කිරීමෙන්, කාමයේ වරදව ඇසිරීමෙන් වළකිනවා කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැත්තේ ඒකයි. මධ්‍යම ප්‍රතිපදාව කියන එකට මේක ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියන එක අපි දන්නේ නැත්තේ. අපිට මේ හරි පාර අහුවෙලා නැහැ. දැනෙලා නැහැ. එනිසා මේ මේ මෙතුවක් දුර එන මේ ගමන පටන් ගන්නේ අර පුංචි බබෙක් වගේ එදිනෙදා කරන වැඩවලදී සක්මන පරයන්ක වශයෙන් සිහිය තියන්න පුරුදු කරන යෝගාවචරයට තමයි මෙතෙන්ට එන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද දේශනය අපි මෙතනින් අතර කරනවා. අපි ඊළඟ දේශනෙන් මුණ ගැහෙමු. තෙරුවන් සරණයි.